ආණ්ඩුව දැන් සිටින විශාල මූල්‍ය අර්බුදයක. මම සතුටින් කියන්නේ කිසිම අර්බුදයක් නැහැ. ඒ පොරු 40 ඇමති මණ්ඩල කරපු අපරාධ නිසා තමයි මූල්‍ය අර්බුද ඇති කරලා තිබෙන්නේ. දැන් කියන එක කිසිම මූල්‍ය අර්බුදයක් නැහැ. ඒ ලැබුණ දායදය තමයි මූල්‍ය අර්බුදයක් සහිතව අපිට ලබන්නේ. අර ග්‍රීන්ලන්ඩ් එක පින්නේ ගලවලා අපිට බාර දුන්න එක තමයි කරලා තිබෙන්නේ. ඉතින් GLP නැවත කියන්න ඕනේ නැහැ. එතුමා කරපු දේ තමයි කරන් තියෙන්නේ. අපි ඒක නිෂ්ක්‍රිය කරලා අපි ඉදිරිය ගෙනිලා තියෙනවා. මේවා කළා තමයිනේ අර බාන්දාගල බිල්පත් වලට විරුද්ධව ඡන්ද දුන්නේ. මේවා දැන දැන දීලා තියෙන වියදම් වලට වැඩිය වියදම් කළා ඒකත් නොතකා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ විරුද්ධ ඡන්ද දුන්නයි කියන්නේ තව මොනවද කරන්නේ ජාතිය කඩාවට්ටන්න හදන